උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමතිවරයා උපදේශකවරුන් 50කට අධික සංඛ්‍යාවකට සහ සම්බන්ධීකරණ ලේකාවරුන් 90කට අධික සංඛ්‍යාවකට පත්වීම ලබා දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර තිබුණා. චෝදනා ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයා ප්‍රතික්ෂේප කරනවා. මට කියන්න තියෙන්නේ මට ඉන්නේ එක උපදේශකවරයයි සම්බන්ධීකරණ ලේකම්ලා දෙන්නෙක් ඉන්නවා. පුද්ගලික ලේකම් කෙනෙක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 20ක් රැකිය නොමැතිව හිටියේ. ඉතින් අපේ පළාත්වල විරැකියාව තදින්ම තියෙනවා එක්සත් ජාතික පක්ෂයට. ඉතින් මම මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ලිපිකාර මාත්‍රු කලමනාකාර සහායකවරු ඒ වගේම භාජන භාජන සම්බන්ධතා නිලධාරීන් කීපදෙනෙක් බදවගෙන තියෙනවා මේ මේ මේ අයත් එක්ක මේගොල්ලෝ පටලවාගෙන. ඔවුන් චෝදනා කරනවා ඔවුන් චෝදනා කරනවා මේ පත්වීම් දීපු අය අතරේ අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති උදවිය සිටිනවා කියලා. ඒකේ සත්‍යතාවයක් තියෙනවද? ඒක මම පිළිගන්නේ නැහැ. ඒක මම පිළිගන්නේ නැහැ. අනිත් මේ ඒ ඒ අවශ්‍ය සුසුකම් සපුරලා ඒ අය සමුග පරීක්ෂණයකට කැඳවලා තමයි මාර්ග සංවර්ධන අධිකාරියෙන් පත් කරලා තියෙන්නේ. ඒ මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ලබා දුන් පත්වීම් අතර සම්බන්ධීකරණ ලේකම්වරු 94 දෙනෙක් සහ උපදේශකවරුන් 56 දෙනෙක් සිටිනවද? මම වට ඔයාලා සිංහල තේරෙන්නේ නැද්ද? මම වට කිව්වනේ මට ඉන්නේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙන්නයි. ඒකෝ ඒකෝ මේ නම් දාගෙන රැකියා දුන්නයි ඉන්නවා. නමුත් ඒගොල්ලෝ සම්බන්ධීකරණ ලේකම්ලා නෙවෙයි. දැන් මෙතන ලිපිකාර මහත්තුරු ඉන්නවා. කාර්යාල සහායකවරු ඉන්නවා මන්දන සම්බන්ධ සම්බන්ධ අනිලාරීකවරු ඉන්නවා ඒගොල්ලෝ උපදේශකවරු නෙවෙයි ඒගොල්ලෝ සම්බන්ධීකරණ ලේකම්ලා නෙවෙයි මේගොල්ලෝ ඔක්කොම පටලවාගෙන දැන් මේ පත්වීම් දීමේදී එක්සත් ජාතික පක්ෂයේ අයට පමණක් දබ්බතුමා අවස්ථාව ලබා දීලා තියෙන්නේ ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයාගෙන් මායසූ ප්‍රශ්නය අවසානයේ දුරකථනය විසන්ධි වූ බැවින් එම ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පදනම්